ඒ කතාව සම්පූර්ණයෙන් මුලාවක් බොරුවක් දේශ සහගත කර ප්‍රකාශනයක් පක්ෂයේ සම්විධායක රැස්වීමේ ගරු මෛත්‍රීපාල සිරිසේන අධිගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමේ හා යෝජනාවෙන් පත් කරපු කමිටුව අපි හම්බුනේ නැහැ. හම්බෙන්නේ නැතුව තමයි ඔහුට ඕන විදිහේ ප්‍රකාශයක් කරලා තියෙන්නේ. ඒ කමිටුව අද අපි හවස 3ට ජනාධිපති ලේකම් කාර්යාලය අධිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හම්බෙනවා. අද මේ සාකච්ඡාව තියෙන්නේ. ඒ නිසා මේ කරපු ප්‍රකාශය සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. අධිගරු ජනාධිපති ස්තුතියි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදහස් කරපු තීන්දුවක්වත් නෙවෙයි. එතුමාගේ පෞද්ගලික තීන්දුව. එතුමා දැක්කනේ එදා මාධ්‍ය කට්ටිය හැම වෙලා යනකොට කරපු ප්‍රකාශනෙන් පේනවා කොච්චර දෙහෙස්සාගතව කටයුතු කරනවද කියන කාරණේ නිසා එහෙම තීන්දුවක් කතිකාවක් මුකුත් වෙලා නැහැ. ඒ කතිකාව තියෙන්නේ අද හවස 3ට.